ඇති ශොපින්වත් ඔබ සැමට. සුපුරුදු ලෙසින් බ්‍රහස්පතින්දා දවසේ අද දවසේ මේ සූදානම නිවැරදිම වෙනසකට ඔබව රැගෙන යන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සජීවි ධම්සභා මණ්ඩපයේ මෙලෙසින් බෞද්ධ ආරෝප වාහිනී නාලිකාව තුළින් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට ජීවිතයේ නිවැරදිම වෙනසක් උදෙසා බෞද්ධහා රූපවාහිනී නාලිකාවත් බෞද්ධහා ගුවන්විදුලි නාලිකාවත් ඔබ වෙනුවෙන් ගෙනෙන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 21 වන සතියයි මෙලෙසින් ක්‍රියාත්මක වන්නේ. සදහවතුනේ 21 වන සතියේ අපාය මුක්ෂය ඇසුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින කිහිපය පුරාවටම උතුම් වූ ධර්ම දේශනාවන් ඒ වගේම ධර්ම සාකච්ඡාවන් පැවැත්වුවා. ඉතින් අද දවසේ වෙනවන්නේ බ්‍රහස්පතින්දා දවස වෙනවන්නේ ඔබ වෙනුවෙන් ඔබට පැන නගින ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නට. ඉතින් අද දවසේත් ඔබ ඒවා තිබෙන ගැටලු පිළිබඳව කතා කරන්නට අපි සූදානම්යි. ඉතින් අද දවසේ සුපුරුදු ලෙසින් ප්‍රතිවේක්ෂා සජීවී දම් සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුනා කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැයවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදුනාදනම්වා ධම්සභා මණ්ඩපයේ පිළිගනිමු සාතු සාතු සාතු සදහවතුනේ ජීවිතයේ නිවැරදිම වෙනස ඔබට අවශ්‍ය වන බව අපි දැනගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්නට පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ප්‍රතිවේක්ෂා යන නමින් නිවැරදිම වෙනසක් උදෙසා ඔබව පිළිගස්සන වැඩසටහන ආරම්භ කළා. ඉතින් දැන් ක්‍රියාත්මක වන්නේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 21 වන සතිය. ඉතින් 21 වන සතියේ අපාය මුඛසය ඇසුරෙන් කෙරෙන මේ උතුම් ධර්ම කතිකාවත වෙනුවෙන් අද දායකත්වයේගෙන කටයුතු කරන්නේ පූනහැල බුලත් කොහු පිටිය ඕගොඩපොළ වෙදරමැදුරේ වෛද්‍යතුමා මෑණියන් හිතවතුන් හා කාර්ය මණ්ඩලයේ ඒ සදැහැති පිරිස තමයි අද මේ සජීව වැඩසටහන වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නේ. විශේෂයෙන්ම අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන ඒ සදැහැති පිරිසට ආරාධනා කරනවා මුලින්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ ගස්වා මල්වට්ටිය බුදු පියාණන් වහන්සේට පූජා කරන්නට ඉන් අවසන දේශකයන්න් වහන්සේට සුපුරුදු ලෙසින් දැහැත්වට්ටිය පිළිගන්නවන්ට ආරාධනා කරනවා. සදහවතුනේ අපි කළ හොඳ දේ පමණයි අවසානයේ අපට ඉතිරිවන්නේ. ඒ නිසාවෙන් අපි හැකිතරම් හොඳ දේ කරලා හොඳ දේ වපුරලා හොඳ දේ මේ සමාජයට දයාද කරන්නටයි ජාතියේ පොදු නාලිකාව ලෙස බෞද්ධ ආරූප වාහිනී නාලිකාවත් බෞද්ධ ගුවන් විදුලි නාලිකාවත් ඔබ වෙනුවෙන් සූවිසි පැය පුරාවටම මේ උතුම් සද්ධර්මානුශාසනාවන් මේ උතුම් දහම් ගැටළු සාකච්ඡාවන් ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. ඉතින් අද දවසේ අපාය මුඛසය ඇසුරෙන් කෙරෙන මේ උතුම් කතිකාවත අපි ආරම්භ කරන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි ආරාධනා කරමු. අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් මේ උතුම් කතිකාවත ආරම්භ කරන්නට මත්තෙන් අපාය මුඛසය පිළිබඳව තවදුරටත් අපිට කෙටි හැඳින්වීමක් කර දෙන්න ලැබෙනවා. සම්මා සම්බුදු සරණයි හැමදිනාටම අපි මේ සතිය ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ සාකච්ඡා කරමින් ඉන්න අපාය මුඛයන් පිළිබඳව අපාය දොරටු බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට මේ අපාය මුඛ සය කියන හය බොහෝ භෝගස්කන්ධයන් විනාශ වෙන අපේ තියෙන සම්පත් විනාශ වෙන පරිහානියටපත් වෙන ලෞකික ජීවිතයේ ඉඳලා ඇත්තටම අපි මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය තුල අඩුම තරමෙන් මම මේ දින තුනේම මතක් කරේ හානිය නොකරගෙන ඉන්න ඕනේ. හානිය කියලා කියන්නේ අපි දැන් මේ හරි අමාරුවෙන් මේ මනුස්ස ජීවිතයක් ලබාගෙන තියෙන්නේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ අඩුම තරමෙන් අඩුම තරමෙන් ඊළඟ භවය වෙනකොට අපායන වැටි ඉන්නවනම් ඒක ලොකු දෙයක්. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ඒකද බුදුරජාණන් වහන්සේ අපාය මුඛ අපාය දොරටු විශේෂයෙන් තමන්ගේ සියලු භෝගයන් විනාශයට පත් වෙන කරුණු විදිහට වෙන් කරලා දක්වපු කාරණා 6 තමයි අපායමුඛ 6 කියන්නේ. ඒකයි අපි මේක සතියක් පුරාවට සාකච්ඡා කරන්න සූදානම් කරගත්තේ. මේකේ පළවෙනි එකම තියෙන හැමර්පාණය කියන එක දැන් සාකච්ඡා කරා පසුගිය දවස්වල. එතකොට මත්පැන් පානය කරනවා කියන එකට මේ දවස්වල වෙනකොට මත්ද්‍රව්‍ය භාවිතාව කියන එක කොහොමත් එකතු කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඒක මත්පැන් පානයටත් වඩා එහා ගිය ඒක මත්පැන් කියන එක පැත්තකින් තියමුකෝ. මත්ද්‍රව්‍ය කිව්වම හරි. මොනවා හරි මත් වෙන දෙයක් පානය කරනවා නම් දැන් දෙවෙනි එක නොකල්හි වීදි සංචාරය. අනවශ්‍ය වෙලාවල් වල කාරණයක් නැතුව පාරවල් වල එහාට මෙහි එහාට මෙහාට වෙවි ඉන්න එක අනවශ්‍ය වෙලාවල් වල. තුන්වෙනි කාරණාව තමයි නොයේකුත් අනවශ්‍ය ආකාරයට කෙලෙස් වැඩි වෙන ආකාරයේ උත්සව ආදී බලන්නට උත්සව කියලා කියන ඒවා සම්දර්ශන ඒවා නිබඳව ඒවා සමග නැවත නැවත නැවත නැවත ඇලි ගලී සිටීම. ඒ කියන්නේ මේ විනෝද වෙන්න සතුටු වෙන්න එපා කියන එක නෙවෙයි. ඒවා පිළිබඳ අපි දන්නවා නොයෙකුත් කෙලෙස් අර ගිරග්ග සමාජය කියන උත්සවයක් බලන්න ගිහිල්ලා තමයි සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ගිහි කල ඒ සංසාරෙත් එපා වෙන්න කරුණු කලින්ම කාරණා යෙදුනේ උපදේශකෝලිත පරිබ්‍රාජකයන් දෙදෙනාට දවස් ගාණක් තිබ්බ මේ සම්දර්ශන. ඉතින් ඒ වගේ ආදීනව තියෙනවා. ඒ ආදීනව ගැන අපි කතා කරා පහුගිය දවස් ටිකේ. ඉතින් අද තියෙන ගැටලු සාකච්ඡා කරමු. ඊළඟ එක තමයි සූදු කෙලිය. ඒ කියන්නේ අපි දන්නවා අපේ ගම් වල පවා සමහර අය තමන්ගේ ඕකෙන් ජයග්‍රහණය කරගෙන ඕකෙන් මේ දියුණු වෙච්ච කෙනෙක් හොයන්න නෑ. ඒක පුදුම වැඩි කියන්නේ. හේතුව මිනිස්සු කියනවා නෑ නෑ. ඒක සූදු කෙලිය කියනකොට මේ වෙනකොට ඔය අශ්වයන්ට ඔට්ටු දාන ඒවා වෙන එකක් තියා ඍජුවම කතා කරනවා නම් ලොතරයි කියන්නේ සූදුවක් තමයි. එතකොට ඒවට ඇත්තටම ඇබ්බැහි වෙච්ච බොහෝ පිරිස් ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා. එතකොට ඒක තමයි සූදු කෙරේ කියලා කියන්නේ. ඊළඟ එක බොහොම බරපතල කාරණාවක් පාප මිත්‍යයන් ආශ්‍රය. ඉතින් මේ කාරණා බලපුවම එකක්වත් බරපතල නෙවෙයි කියන්න බෑ. පුදුමයක් තියෙනවා. සියල්ලම බරපතල පාපයන් සිද්ධ වෙන එකක්. නමුත් අන්තිම කාරණාව හිතාගන්නවත් බෑ අපිටත් පුදුම හිතන ඒ කාරණාව අන්තිම කාරණාව තමයි අලස බව. අලස බව අපාය මුඛයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට අනිත් දේවල් වලින් බොහෝ පාපයන් සිද්ධ වෙනවා මේ අලස බව කියන එක මොකක්ද කියන එක ගැනත් මම සාකච්ඡා කරා. ඉතින් අපි සාකච්ඡාවට ගමු. හැමෝටම තියෙන ගැටලු ඉතිරිපත් වෙලා ඇති. ඒ අනුව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙමයි සදහතුනේ අද දවසේ අපායේ මුකසය ඇසුරින් කෙරෙන මේ උතුම් හරවත් කතිකාවතට ඔබ අපට යොමු කර තිබෙන ගැටලු පිළිබඳව අපි කතා කරන්නට සූදානම්. ඊට පෙර ආතුව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අපාය මුඛ සහේ පළමු අංගය ලෙස රහමෙර පානේ එහෙම නැත්නම් මත්පැන් පානේ ආදීනව පිළිබඳවත් අපිට කෙටි ඇඳින්වීමක් කර දෙන ලෙසට. ඒක නම් මම හිතන්නේ පාවිච්චි කරපු මේ රහමෙර පානේ <laughs> කියන එක නම් හොඳයි කියලා. මට මේ ළඟදි කෙනෙක් කියනවා මේ මත් පැන් කියන එක පාවිච්චි කරන්න බෑ පැන් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ උතුම් දෙයකට ඔකටත් මත් පැන් කියන්න එපා කියලා. ඇත්තටම පැන් කියන්නේ පානේ කියන එක නේද? එහෙම ප්‍රශ්නයක් විතර නෑ. නමුත් රහමෙර කියන එක හොඳයිද කියලා මට දැන් මේ ඔබතුමාගේ සඳහනත් එක්ක හිතුණා. මේ සූත්‍රයේම සඳහන් කරලා තියෙන මේක තියෙන සිංහාලෝවාද සූත්‍රයේ මේ සූත්‍රයේම සඳහන් කරලා තියෙනවා මත්පැන් ඒ භාවිතා කරන අයට නැත්නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන අයට වෙන දේවල් පිළිබඳව මම හිතන්නේ මේක වඩා වැදගත් ඉඳයි අපි මේ කලින් සාකච්ඡා කරලා ඉන්න ඕනේ කියලා හිතුවේ පළවෙනි එක තමයි විරෝධීම සිද්ධ වෙන තමන්ට සිද්ධ වෙන ධනහානිය. අද හොඳට අපිට පේන්න තියෙනවා ඒ වගේ පැතිවලට යොමු වෙච්ච කට්ටිය විනාශ වෙලා යන හැටි. විනාශ වෙලාම යනවා. මේ ජීවිතයත් සසර ජීවිතයත් විනාශ වෙනටම යනවා. ඒ වගේම තමයි බොහෝ කලහ ඇතිවීම. ඒකත් හඬ සරවල් ආදියට හරියට ඇමෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ මොකද එන්නෙන් එන්නෙන් මානසික තත්ත්වයන් පිරෙනවා. මේක විද්‍යාත්මකවත් වෛද්‍ය විද්‍යාත්මකව කියලා තියෙනවා. මනසේ සෛල විනාශ වෙලා යනවා. ඒවා ක්‍රියාත්මක භාවයට පත් වෙන පත් වෙන එක නැති වෙලා යනවා. එතකොට එන්න එන්න මනස පොඩි වෙනවා. ඒ කියන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය අඩු වෙනකොට තිරසංගත සත්වයේ මනසක් බවට එවැනි සිතුවිලි ඇති වෙන මට්ටමටමපත් වෙනවා. මේ මත්පැන් පාන්නේ නැති වෙලාවේ පවා. හොඳටම අත්දැකීම් ඇති එක දිගට මත්පැන් ගන්න අය එක දිගට මේ වැරදි වැඩේ කරන අයට අන්තිමට මේ මත්පැන් අරගෙන ඉන්න ඕනේ හොඳ නරක කියලා දෙන්න බෑ පස්සේ. ඒ තරමටම පිරිහීමකටපත් වෙනවා. ඉතින් ඒක හරිම භයානක තත්ත්වයක්. ඊළඟට බොහෝ රෝගාදී හට ගැනීම ඒක ඉතාම පැහැදිලි පුදුම වැඩක් ඒක. මෙච්චර පැහැදිලිව තියෙන එක බොහෝ රෝග රෝග ආදී. නමුත් මේ ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ. මම දන්න කෙනෙක් හිටියා අක්මාව දිය වෙලා තව එක සැරයක් මත්පැන් පානය කරොත් මැරෙනවා කියලා ස්පිරිතාලෙන් කියලා එවන මිනිස්සයා ගෙදර ඇවිල්ලා දවස් දෙක තුනක් යනකොට ආය බොනවා හරියට වහ බොනවා වගේ බොනවා මැරෙනවා කියලා දැනගෙන බොනවා අන්තිමට මැරිලාම ගියා හරිද ඇයි මෙච්චර මේ මේක මේ මේ තත්ත්වෙටපත් වෙන්නේ කියන එක සාකච්ඡාවකට ගත යුතු කාරණාවක් වෛද්‍යවරයාත් කියද්දි මේ තත්ත්වෙටපත් වෙනවා කියලා ඉතින් බොහෝ රෝග පීඩා ඇති වෙනවා කියන එක ඒ වගේම බොහෝ අපකීර්තිය පැතිරෙනවා කියන එක ඉතින් ආයෙ කියන්නම දෙයක් නැහැ නේද අපකීර්තිය කියන එක උපරිම වශයෙන් පැතිරෙනවා ඒ වගේම තමයි ඒ තැනත්තන්ට ටික කාලයකදීම ලැජ්ජාව කියන එක සම්පූර්ණයෙන් නැතිලා යනවා ලැජ්ජාව නැති වෙලා කියනවා කියන එක බය නැති වෙනවා කියන එක හරීම ගැටලුකාරී තත්ත්වයක් ලැජ්ජා බය තමයි අපිව අරගෙන ඒවට කියන්නේ ලෝක ධර්මතා කියලා. ලෝකයේ මිනිසුන්ගේ යහපත් මිනිසුන්ව යහපත් මිනිසෙක් විදිහට කටයුතු කරන්න හැකියාව ලැබෙන්නේ ලැජ්ජා බයෙන් ඇත්තටම. ඊළඟට අන්තිම එක තමයි නුවණ දුර්වල වීම. භාවනාවක් වැඩෙන්නේ තමන් ගැන තමන් ගැන ඒක තමයි මම කලින්ම කිව්වේ නුවණ දියුණු වීම කියන තැනදී මෝඩ කෙනෙක් බවට පත් වෙනවා. විතරක් නෙවෙයි ඒකයි අපි කියවුවේ ත්‍රිසංගත මානසිකත්වයක් ඇති වෙනවා කියලා කාලානුරූපව එතකොට එවැනි මානසිකත්වයක් එවැනි සිතුවිලි දිගින් දිගට ඇතිවීමෙන් සිද්ධ වෙන කාරණාව තමයි තමන්ගේ මරණයෙන් මත්තේ තිරසන් ජීවිතයක් ලැබෙන්න තියෙන ඊට වැඩි මොකද ආචින්න කර්මයක් විදිහට මේක බලවත් වෙලා අපි ඒක ගැන සාකච්ඡා කරා. ඉතින් ඔය ටික තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ රහමෙර භාවිතා කිරීමේ නැත්නම් මද්ද්‍රව්‍ය භාවිතා කිරීමේ තියෙන ආදීනවය. රහමෙර එහෙම නැත්නම් මත්පැන් පානය කිරීමේ ආදීනව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබට එලෙසින් පහදා දුන්නේ. සදහතුනි අද සමාජය ගත්තහම අපි ප්‍රවෘත්ති නරඹනවා. ඉතින් ඒ වගේම පුවත් පත්‍රේ බලද්දී අපිට වැඩියෙන්ම අහන්නට දකින්නට ලැබෙන්නේ අද මෙච්චර ප්‍රමාණයක් මද්ද්‍රව්‍ය වැටලීමක් කරලා තියෙනවා පොලිසිය විසින් මෙච්චර ප්‍රමාණයක් තරුණයෝ මෙච්චර ප්‍රමාණයක් අද දවසේ අත්අඩංගුවට අරගෙන තියෙනවා අපේ හැමතුනේ ඇත්තටම කිව්වොත් දැන් මේක මහා ලොකු ව්‍යසනයක් වෙලා රට මත්පැන් මත්ද්‍රව්‍යයෙන් පරිපූර්ණ රටක් වෙලා කියන්නේ හැමතැනම මත්පැන් මත්ද්‍රව්‍ය මිනිස්සු ඇයි මේ විදිහට මේ සඳහා පෙළඹෙන්නේ ඇත්තෙන්ම මේ මාතෘකාව මේ අපාය මුකසය ඇසුරින් කරන මේ මාතෘකාව අද සමාජයට ඉතාමත් වටිනවා මේ කාලීන මාතෘකාවක් වගේ ඇත්තටම මේ සතියේ මාතෘකාව ඔබට ඔබ ශ්‍රවණය කරා නම් මේ ධර්ම දේශනාවන් මේ ධර්ම සාකච්ඡාවන් ඔබට ඔබේ ජීවිතය හැඩගස්වා ගන්නට ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනස ඔබට ළඟා කර දෙන්නට අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන තුලින් කටයුතු කරන්නේ. ඒ වෙනස ඔබේ ජීවිතයට දැන් දැන් ළඟා වෙනවා. ඉතින් අද දවසේ අපිට ප්‍රථම පැනේ යොමු කර තිබෙන්නේ පානදුර ප්‍රදේශයේ අසන්නියක්. එතුමි අපින් විමසා තිබෙනවා මෙතරම් රටේ කරුණ තිබියදී රටේ මත්පැන් මද්‍රව්‍ය භාවිතය අඩු නොවෙන්නේ ඇයි කියලා අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඊටමත් වටින ප්‍රශ්නයක්. ඔබ වහන්සේ මේ ප්‍රශ්නයට මොන වගේ පිළිතුරක් ලබා දෙන්නේ අපට? ඕනම දෙයක් කරද්දී නිවැරදිවම කළ යුතු තියෙනවා. අපි ඒක මේ වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. කාරණා සහිතව කළ යුතු දේවල් කළ යුතු තියෙනවා. ඒ වගේම තමයි ඊට අවංකව මේ යමක් කරන අය අවංකව සිද්ධ කළ යුතු තියෙනවා. මම අහනවා දැන් අපේ කවිනි මහත්මයා අපි දන්නවා මෛත්‍රිය ගැන අපි කතා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රිය කියලා කියන්නේ අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෙක් ගැන තියෙන හැඟීම වගේ හැඟීමක් තියෙන්න ඕන කියලා. සියලු දෙනා ගැන. ඒකෝර ඇත්තටම මේවා පාලනය කරන්න යන රටේ නායකත්වයන් විශේෂයෙන්ම රට පාලනය කරන ප්‍රාදේශීය හෝ මධ්‍යස්ත හෝ නැත්නම් උච්චම තැන් වල හරි නායකයින්ට පැහැදිලිව ඉතා පැහැදිලි අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ මේවා නවත්වීම සඳහා. එහෙමයි. ඒක ඒක નિවරදි වෙන්නේ මෛත්‍රිය කියන එක තියෙනවා මගේ මගේ දරුවෝ කියන හැඟීමක් තියෙනවා මේ රටේ ඉන්න මිනිසුන් දැන් අපි දරුවෝ විදිහට කැමති නැහැ තමන්ගේ තාත්තයි තාත්තටපත් වෙනවට. නේද? ඒ වගේ සහෝදරයෝ විදිහට කැමති නැහැ තමන්ගේ සහෝදරයයි තත්ත්වයටපත් වෙනවාට. ඒතකොට මේ රටේම ඉන්න අය තමන්ගේ සහෝදරයය, තමන්ගේ පියාය, තමන්ගේ දරුවාය කියන හැඟීමක් ඇති කරගෙන අනේ මේ තත්ත්වයටපත් වුණොත් මේ ජීවිතයත් විනාශ වෙලා සසර ජීවිතයත් විනාශ වෙනවා මේ සඳහා යම්කිසි ස්ථීර වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ කියන අදහසක් තියෙනවා. මේවා හුඟක් වෙලාවට තියෙන්නේ පොඩ්ඩක් මේවා තියෙන වෙන වෙන අරමුණු තියෙන්නේ. සමහර අය හරි බයයි මත්පැන් වලට විරුද්ධව කතා කරනවා. ඇත්තම කියන්නවා. අය මං කියන්න ඕනේ ඔක දන්නවා. මේක යන වැඩපිළිවෙලේ මේ මෑතකත් ඔප්පු වුණා. ඊ타මත්ම මැර, ඊ타මත්ම චණ්ඩි, ඊ타මත්ම මේ නරක වැඩ කරපු මද්ද්‍රව්‍ය වලට පරතරක් දක්වා ගිය අය අන්තිමට බලනකොට නායකත්වයන් සමග සම්බන්ධකම් තියෙනවා. එහෙමයි. මොකෙකුත් නායකත්වයන් සමග. ඉතින් මේවට හේතු වෙලා තියෙන්නේ තමන්ගේ දේශපාලන ව්‍යාපාර සඳහා මුදල් ලබා ගැනීම සහ ඊළඟට රටේ ගත්තොත් වැඩිපුර පිරිසක් සැකයක් තියෙනවා අපි මේවට විරුද්ධව කටයුතු කරොත් ඊළඟ මැතිවරණවලදී මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අපිට ඡන්ද දෙන්නේ නැති වෙයි. මේ නාඩගම් කෝලම් වැඩපිළිවෙල තමයි මේ ඡන්දය තමයි මේ කොටුවම මන්නම් කියන්නේ හේතු වෙලා තියෙන්නේ. බල අරගලයයි මෙතන තියෙන්නේ. ඇත්තටම කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරනවා නම් කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. බලන්න අම්මා තාත්තා කොහොමද තමන්ගේ දරුවෝ සකස් කරගන්නේ කියලා මොන හරි වැරද්දක් වුණාම මේ නොදරුවාව අරගෙන කොච්චරනම් එක එක එක එක එක එක උපක්‍රම පාවිච්චි කරනවා. ඒතර මම අහනවා නිකමට. ඒ කියන්නේ අපිට මේ ආදීන දැන් මේ අපි දැන් කතා කරපු ආදීනව ටිකම ගන්න. ඒ ටික අඩුම ගානේ අපේ අයට නිබඳව ඇහෙන්න, නිබඳව පේන්න කොහෙවත් තියනවද? එතකොට ඇත්තටම එහෙම කොහෙවත්වත් තියනවද කියලා පොඩ්ඩක් බලන්න. ඒ සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙළවල් සකස් කරන්න ඕනේ. මම ඊටාම ගෞරව කරන වැඩක් වුණා මම දන්නේ දැන් කොහොමද කියලා. එක කාලයක් මේ සිගරට් පැකට් එකේ මුඛ පිළිකා හැදිච්ච රෝගියෙක්ගේ මේ ඡායාරූපයක් පළ කරා. ඒක එහෙම කාලයක් තිබුණා. මම දන්නේ දැන් ඒක කොහොමද කියන්නේ. ඒ වගේ මේ මත්පැන් වලට ඕන තරම් හැම නිමේෂයකම ඒකේ ආදීනව පේන විදිහට යම් වැඩ පිළිවෙලක් පාරක තුටකයක්දි පේන්න ඕනේ හැමතැනම ඇහෙන්න ඕනේ උදෑසන දැන් බලන්න උදෑසන මේ පිළිබඳ ආදීනව සැරෙන් සැරේ සැරෙන් සැරේ මාධ්‍ය වලින් ප්‍රකාශ කරන්න පුළුවන් රජයේ මාධ්‍ය තියෙනවා අන්න මාධ්‍ය වල අකමැති නම් රජයේ මාධ්‍ය වලින් පුළුවන් එකවර අර මේ ඩෙන්ගු මදුරුවා නැති කරන්න ඔක්කොම එකතු වෙලා එකවර ගන්න වැඩ පිළිවෙලක් ගන්නවා වගේ ඉතා අවංකව හැමෝම එකතු වෙලා දීර්ඝකාලීනව අකණ්ඩව දීර්ඝකාලීනව මේ විශේෂයෙන් මේ මනසවල් වලට මේකේ ආදීනව දැනෙන විදිහට ආදීනව දැනෙන විදිහට මනසවල් වලට මේක යණ්ඩයි ඕනේ. මම ඉතින් කනගාටුවෙන් කියන කාරණාවක් කියන්නේ මේකද වෙන්නේ කියලා බලන්න. මම හොඳටම දන්න කාරණාවක් ගාල්ල ප්‍රදේශයේ මම පහුගිය දවස්වල අපේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන සඳහා වැඩිපුර සංචාරය කරා. ඉතින් මම කියන පමණින් පිළිගන්නේ නැහැ මේක. නමුත් මේ දිනවල මේ දිනවල වෙන්න ඕනේ. ඒ මම ගිය දවස්වල එනකොට පාසල්වල නොයෙකුත් එක එක එක එක එක්සිබිෂන් තියෙනවා යම් යම් කාරණාවලට මේකේ තියෙනවා බියර් ස්ටෝල් එකක් පාසල පාසලේ තියෙනවා බියර් ස්ටෝල් එකක් මේ ව්‍යාපාරිකයෝ එතකොට පාසලේ ළමයින්ට මේක අනුමත කිරීමක් වෙනවා එක්ක විදුහල්පතිවරු දැනගන්න ඕනේ එක්ක සංවිධානය කරනවා දැනගන්න ඕනේ ඇයි අපේ ළමයි ළඟට අපි මේක අරන් යන්නේ ළමයා කියන්නේ හිත පාලනය කරගන්න පුළුවන් තත්ත්වෙට පුහුණු කරපු කෙනෙක් නෙවෙයි ළමයාගේ ජීවිතය කියන්නේ අවුරුදු 12ත් අවුරුදු 20ත් 18ත් වගේ කාලය කියන්නේ ඒ මුළු ජීවිතේම ඒ කියන්නේ හරියට මන්සන්දි කීපයක කවිඳු මහත්මයා ඉන්න කෙනෙක් කොයි පැත්තටද යන්නේ කියලා තීරණය කරගන්නවා වගේ නේද එයාගේ මුළු ජීවිතේම එයා මුළු ජීවිතේම අඳුර වෙන්නේත් ඒ කාලේ මුළු ජීවිතේම ආලෝකමත් වෙන්නේත් ඒ කාලේ ඒ කාලේ ගන්න තීරණ ඒ කාලේ යාට සිද්ධ වෙන්න දේ තමයි එයාගේ මුළු ජීවිතේම මරණය දක්වා රඳාපවතින තීරණ ගැනීමක් සිදුවීම් පේලියක් සිදු වෙන්නේ ළමා කාලේ. ඒක ළමයිම කියන කට්ටිය අපි කොච්චර පරිස්සම් කරන්න ඕනද? ඇයි මේ මිනිසුන්ට මේ ළමා පරපුර ගැන කිසි හැඟීමක් නැත්තේ? ඇයි තමන්ගේ බඩ වියත විතරක් වඩා ගන්න තමන්ගේ බලාරගලේ සඳහා විතරක් සියලු ළමා පරපුර සියලු තරුණ පරපුර පාවා දෙන්නේ ඇයි? අන්න ඒකට නිසි වැඩ පිළිවෙලක් අවංකකමක් සත්‍යවාදීව මේක නවත්තීමේ අදහසක් නැතිකමයි ප්‍රශ්නේ. අපි ඔහොම කතා කරලා නිකන් ඉන්නේ ඒකයි මම කියන්නේ අපි එකතු වෙලා මේක කවුරුවත් කරනකම් දැන් බලන් ඉඳලා හරියන්නේ නැහැ. අපි එකතු වෙලා මේක කරන්න ඕනේ. මේ සඳහා වැඩ පිළිවෙලා සකස් කරන්න ඕනේ. ඒක හින්දා අපි කියන්නේ කල්‍යාණ මිත්‍ර සංගමයත් එක්ක එකතු වෙන්න අපි හරිත නිවාරණ වැඩ පිළිවෙල ආරම්භ කරා ගාල්ලෙන් අද මද්ද්‍රව්‍ය නිවාරණ වැඩ පිළිවෙලකුත් ආරම්භ කරන්න ප්‍රත්‍යවේක්ෂා කල්‍යාණ මිත්‍ර සංගමේ වැඩ පිළිවෙලක් පිඹුරු පතක් සකස් වෙමින් තියෙනවා. අනිවාර්යෙන් මේ සිදු කළ යුතු දෙයක් රටේ අවශ්‍යතාවයක් අපේ ස්වාමීන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ අපේ වත්මන් සමාජයේ ජීවත් වන පාලකයින් ඔවුන්ගේ අනාගතය ගැන පමණයි සිතන්නේ. රටේ අනාගතය ගැන කවුරුත්ම සිතන්නේ නැහැ. අපි කියනවා ඔබේ අනාගතය පමණක් නොවේ මේ රටේ අනාගතය ගැන ඔබ හිතන්න. අපේ අනාගත දූපුතුන්ට මේ රට යහපත් රටක් ලෙස අපි බාර දිය යුතුයි. අනිවාර්යයෙන්ම ඔබ හිතට ගන්න ඔබ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරනවා නම් නරඹනවා නම් ඔබ හිතන්න ඔබේ යහපැවැත්ම පමණක් නොවේ රටේ යහපැවැත්ම පිළිබඳවත් ඔබ අනිවාර්යයෙන්ම හිතට අරගෙන ඔබ සිදු කරන සෑම ක්‍රියාවකදීම රට පිළිබඳවත් සිතා ඔබ තීරණයක් ගන්න. ඔබ නිවැරදි වෙලා තවත් කෙනෙකුට නිවැරදි වෙන්න මඟ පෙන්වා දෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඊළඟ ප්‍රශ්නය වෙත යොමු වෙන්නට කැමති ස්වාමීන් වහන්සේ ගාල්ල ප්‍රදේශයේ පාසල් ගුරුවරියක් තමයි අපිට මේ ප්‍රශ්නය අද දවසේ යොමු කරන්නේ. දරුවන් මත්පැන් පානයට හා මද්‍රව්‍ය වලට වැඩිපුර ගොදුරු වෙන බව පෙනෙන්නට තිබේ. මේ සඳහා යම් ප්‍රායෝගික විසඳුමක් ඔබ වහන්සේට ලබා දෙන්නට පුළුවන්ද? මම හිතන්නේ ගාල්ල පැත්තෙන්ම මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මම හිතන්නේ අනිවාර්යයෙන්ම මේ කාරණාව දන්න කෙනෙක් වෙන්න අපි මේ කතා කරපු කාරණාවයි මෙතන තියෙන්නේ මේ ප්‍රායෝගික විසඳුමක් තමයි අපි සකස් කරමින් ඉන්නේ මේ දවස්වල මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඉන්නවා මොකද හරිත සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ ලොකු ප්‍රතිචාරයක් ඇති වුණා. ඒ වගේ විශේෂයෙන් ළමයි සඳහා. දැන් මේ සෙනසුරාදායින් පස්සේ ගාල්ල ගාල්ල දකුණු පළාතේ වැඩසටහන ආරම්භ වෙනවා අපි. අපි පසුගිය ඉරිදා දවසේ තමයි ප්‍රත්‍යක්ෂ පළවෙනි දේශනාව තිබ්බේ. ඒකෙන් පස්සේ සාකච්ඡා කරමින් තියෙනවා. ඇත්තටම කරාපිටිය සුනන්දාරාම විහාරස්ථානයේට ඒ හැකියාව තියෙන සංවිධානය කරන්න හැකියාව තියෙන අය තොරතුරු ලබා දෙන්න. ලබා දුන්නාට පස්සේ අපිට ඇත්තට වශයෙන්ම පුළුවන් ඒ ඒවා සංවිධානය කරන්න ධර්මදේශනා විතරක් නෙවෙයි ළමා වැඩසටහන්, තරුණ වැඩසටහන් සංවිධානය කරන්න ඒ සඳහා අවශ්‍ය කරන පිඹුරුපත් සකස් වීම පවතින මේ සෙන්සුරාර තමයි අවසාන තීරණ ටික ගැනෙන්නේ ඒකින්ද ඊට ප්‍රථමයෙන් මේ අයට පුළුවන්කම තියෙනවා ඒ දකුණු ප්‍රදේශයේ අයට ගාල්ල කරාපිටිය විහාරස්ථානයට හෝ අපේ දුරකථන අංකයට දැනුම් දෙන්න පුළුවන්කම තියෙනවා 0.77යි 499 84යි 84 අපේ දුරකථන අංකය ශ්‍රී ලංකා කල්‍යාණ සංගමයේ දුරකථන අංකය 0.77යි 499 84යි 84 දුරකථන අංකයට ඔබට මේ පිළිබඳව දැනුවත් කරන්නට පුළුවන්. එතකොට ඒත් එක්ක අපි කල්‍යාණ මිත්‍ර සංගමය හැමදෙනාම එක ඒක රාශිය නෑව සාකච්ඡා කරලා අපි විශාල වැඩපිළිවෙලක් අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රායෝගිකව ළමයින්ට පාසල්වල ඒ වගේම මහා මාර්ගයේ සුදුසු තැන්වල නගර සභාවලින් අවසර අරගෙන නිබඳව ආදීනව පේන්න තියෙන්න ආදීනව පේන්න තියෙන දේවල් දැන් ශ්‍රී ලංකා පොලිසියෙන් අපි දැක්කා ඒ වගේ වැඩ කටයුතු කරලා තියෙන අර අනතුරු වෙන තැන්වල අනතුරු වෙච්ච තැනම හරි ඒක හරිම වටින වැඩ ඒ කියන්නේ අනතුරු වෙච්ච තැනම ඒ අනතුරු වෙච්ච තැනේ රූපයත් සමග බෝඩ් එකක් තියෙනවා. ඒක මිනිස්සුන්ගේ හිතට නැවත ඉවිසිසින් ඒ ප්‍රදේශය දැන් මාත් එක්කම යන අය ඒ රූපේ දැක්කහම වෙලාවකට ඒ තැනදී එයාලා හොඳට එයාටම හොඳට මතකයි මේ අපේ ළඟ කෙනෙක් මේ නැති වුනේ. ඒවා හොඳ උපක්‍රම. මේ එයා ඉතින් මගෙත් එක්කම වෙලාවකට වාහනේ එලවගෙන යන කෙනෙක් ඉන්නවා නම් එයාලා කියනවා මේ අහවල් අයියා තමයි මෙහෙම වුනේ. මෙයාර මාර වැඩුනේ. ඉතින් කොහොමත් ඒකවල මෙයාලගේ වේගය අඩු වෙනවා. අරක මතක් වෙනවා. ඉතින් ඒක හරිය වටින වැඩ. ඒ වගේ දේවල් ඇත්තටම අපි කල්යාණ මිත්‍ර සංගමයේ විදිහට ඒ විතරක් නෙවෙයි සම්මන්ත්‍රණ සාකච්ඡා මේ දේවල් බොහෝ වශයෙන් විහාරස්ථාන මට්ටමින් ක්‍රියාත්මක කරන්න අපිට ඒක රාශී වුණොත් පුළුවන් අර අඳුරට බැන බැන ඉන්න එපා නේද අඳුරේ තියෙන ආදීනම අපි කතා කරා කතා කරන්න ඕනේ අඳුරේ ඉන්න මිනිසුන් විසින් පාලනය වෙන රටක අඳුර ගැන කතා කරන්න ඕන අඳුරට බැන බැන ඉන්න විතරක්ම නෙවෙයි මේක අපි හොඳට මතක තියාගමු ඔක්කොම එකතු වෙලා මොකද අපි නිවැරදිම වෙනසකට යන පිරිසක් විදියට අඳුරට බැන බැන ඉන්නේ නැතුව එක පහනක් හරි දල්වන්න කියන එකනේ අපි දන්න කාරණාව. ඒකින්ද අන් අයට ඇස් ඇරෙන්න. ඔකට හරි ලස්සන කතාවක් තියෙනවා. කවුරු හරි කෙනෙක් තමන්ගේ හේන රකින්න හදනකොට අනිත් අයට මතක් වෙනවා. අනිත් නිදියන් ඉන්නයට හැරෙනවා කියලා. මොකද අරයාගේ සද්ද තියෙනවනේ. ඒ වගේ දැන් කවුරුත් හේන රකින්නේ නැහැ. ඒකින්ද අපි කල්යාණ මිත්‍ර සංගමයේ විදිහට මේ කටයුතු ආරම්භ කරමු. ආරම්භ කරගෙන ඉස්සරහට අරගෙන යන්. අරගෙන යනකොට මම හිතන්නේ අනිත් අයටත් මේ පිළිබඳ අදහසක් ඇති වෙයි. ප්‍රායෝගික වැඩපිළිවෙල සිදු කරන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේ අපි ඊළඟ ප්‍රශ්නයටත් යමු මීළඟ ප්‍රශ්න අපිට යොමු කර තිබෙන්නේ බදුල්ල ප්‍රදේශීය ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන ශ්‍රාවකයෙක් එතුමන් අහනවා මේ මත්ද්‍රව්‍ය වදුර ඒ වගේම මේ සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කරලා ඒක සමාජගත කරන්නට අපිට හැකියාවක් නැද්ද කියලා. ඉතින් එතුමා විමසන්නේ සමාජගත කරන්න ප්‍රායෝගික ක්‍රමවේදයක් තිබෙනවාද කියලා. මම හිතන්නේ වැඩිම දෙනකොට තියෙන මේ මත්ද්‍රව්‍ය දැන් අපි මේ අපායමුක සහය ගැන කතා කරේ. ඒ කියන්නේ රටට දැනෙන ගැටලුවක් වෙලා තියෙනවා කියන එක පැහැදිලි මත්ද්‍රව්‍ය කියන එක දැනෙන ගැටලුවක් වෙලා තියෙනවා කියන එක ප්‍රායෝගික වැඩපිළිවෙල කියන එකේදී අපි ඒක රාශී වෙන්න ඕනේ. නිබන්ධව මේ පිළිබඳ නිබන්ධව ඔකේ ප්‍රායෝගිකත්වය මෙහෙමයි. මෙහෙම කියන්නකෝ පාලනය විය යුත්තේ සිතයි. මොකද හැම දෙයකටම හැම නිමේෂයක මුල් වෙන්නේ අපේ සිත. එතකොට මම මේ මෙහෙම කිව්වොත් හරියටම හරි මේක බුදුරජාණන් වහන්සේගේ දේශනාව හින්දා මම හරියටම හරි කියන්නේ. මත්පැන් මත් ද්‍රව්‍ය පාවිච්චිය වළක්වා ගන්න කියලා නෙවෙයි අපි කියන්න ඕනේ. හරිද? හේතුවටයි බෙහෙත දෙන්න ඕනේ. මද්ද්‍රව්‍ය භාවිතය වැලක් වන චිත්තකත් කරන්න ඕන. හරිද? මත්ද්‍රව්‍ය භාවිතය වළක්වා ගන්න වළක්වා ගන්න කියලා විතරක් මදි. මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන විදිහට හිත හදන්න ඕනේ. එතකොට ඒ ඒ එවැනි හිතක් දරාගත්ත පුද්ගලයේ කොතනකට ගියත් මේක සිද්ධ වෙන්නේ නැහැ. මේකට පුහුණු වීම කරවන්න ඕනේ. මේකට පුහුණු වීම කරවන්න ඕනේ. මේ සඳහා ඇත්තටම මනෝවිද්‍යාත්මකව තියෙන ඔය කවුන්සලින් කරන අපේ ඒ වැදගත් මහත්වරුන් තරම් ඉන්නවා. ඒ අය අපිත් එක්ක ඒක රාශි වෙන්න ඕනේ කියන එක මගේ අදහස. මම ඒකයි කිව්වේ වැඩ පිළිවෙල සකස් වෙමින් තියෙනවා කියලා. ඒ ඒ කීප දෙනෙක් එක්ක මේ දවස්වල අපි සාකච්ඡා කරා මේවා පිළිබඳව. කොහොමද අපි මේකට බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ තියෙන කාරණා සහ සමාජගත වෙලා තියෙන දේවල් ඒක රාශි කරන්නේ කොහොමද කියලා. එතකොට ඒකට ප්‍රායෝගික වැඩ පිළිවෙලක් එන්න ඕන. හිත සකස් වෙලා තියෙන්න ඕන. මේකට මේකට පෙළඹෙන්න ඉන්න වයසක් තියෙනවා. මේකට පෙළඹෙන වයසේදී පෙළඹෙන්නේ නැති වෙන්න මේක කටයුතු කරගන්න එක තමයි ඉස්සෙල්ලාම කරන්න ඕන. ඒක එහෙම වෙන්නම ඕනේ. ඒ කියන්නේ වළක්වා ගන්න එක යමක් උනාට පස්සේ ප්‍රතිකාර කරනවට වැඩිය වෙන්න කලින් වළක්වා ගන්න එක වටිනවා. ඒ කියන්නේ ඒ ඒ කණ්ඩායමට අපේ හිත යොමු වෙන්න ඕනේ. ඒකයි පාසල් දරුවෝ කෙරෙහි අපි ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. විශේෂයෙන් පුංචි දරුවෝ. පුංචි දරුවෝ කියන්නේ 10 පන්තියේ 11 පන්තියේ එන්න කලින්. එන්න කලින් මේ දරුවන්ට මේ මේ වගේ දෙයක් ඔබට වෙන්න පුළුවන්. එතකොට ලේසි. එයා බය එයා අනිවාර්යෙන් බය වෙලා තියෙනවා. ඊළඟට මේක පටන් අරගෙන තාම ඇබ්බැහි තත්ත්වයටපත් වෙච්ච නැති පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිසට ඍජු ආමන්ත්‍රණයක් සිද්ධ වෙනවා. ඔය ඔක්කොම තියෙන පාසල් මට්ටමේ. දැන්ට මේ වෙනකොට පාසල් මට්ටමේ මොකද මේ ළඟදී මම හොඳටම දන්න ඉතාලම දුෂ්කර ප්‍රදේශයක. ඉතාලම දුෂ්කර ප්‍රදේශයක. සාමාන්‍ය පෙළ ඉවර වෙලා සාමාන්‍ය පෙළ පන්ති වල හිටිය ළමයි ටික විනෝද චාරිකාවක් යනවා. මේ චාරිකාව නිම වෙන මේක පත්තරෙත් ගිය කාරණාව. මේ චාරිකාව නිම වෙන්නේ මත්පැන් බිලා පොලිසියට අහුවෙලා. හරිද මේ කවුරු කවුරුද ගෑන ළමයි පිට ළමයි දෙකොල්ලම කොහොමද තියෙන ප්‍රවණතාවය අද ඇත්තටම අර ටෙලි නාට්‍ය වගේ දේවල් වලත් මම මට ඇත්තම කෙනෙක් කිව්වා කිව්වට පස්සේ මම ඒ පිළිබඳ අවධානය යොමු කරා ඇත්තද කියලා. මොකද මොකද මේ අර දැන් ඔන්න දෙන්නේ තරහ වෙනවා. නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ මේ කට්ටිය එකතු වෙලා මේ ප්‍රශ්නේ හින්දා මත්පැන් පානය කරනවා. අර ඉස්සර පරණ චිත්‍රපටවල තිබ්බ ක්‍රමයට. හරිද? කරනවා. ඒ කැලේ විතරක් වහනවා. ඒකල කියන මේක මේ ඒකම තමයි ඒක ප්‍රොමෝට් කරන ක්‍රමය. ඒක වැඩියෙන් මෙයා කරන ක්‍රමය අර වහලා දාපම තවත් කුතුහලය වැඩි. මේ වෙලාව ඒතකොට ඔක්කොම දන්නවා මේ වෙලාවේ මේ වැඩේ කරනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මේක තුල කියලා. ඉතින් ඒ වගේ නරක වැඩ තමයි වැඩපුර තියෙන්නේ. උපක්‍රමශීලීව. ඉතින් ඒකින්ද මේ අර හිත හදන්න ඕනේ. හිත හදන වැඩපිළිවෙල ඒ ආදීනව නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරවන්න ඕනේ. ඒ සිත් වලින් මත්පැන් පැත්තක තිබ්බාවේ මාත්‍රයක්වත් ඒ මත්පැන් භාවිතා කරන නැත්නම් මද්දවේ භාවිතා කරන එක භීෂණයක් බව ඒකෙන් සිද්ධ වෙන මහා ආදීනවයන් තමගේ සංසාර ජීවිතය වෙන වෙන නැති ඒවා නිබඳව කියලා ඒ හිතවල ලොකු අභිප්‍රේරණයක් කරලා තියන්න ඕන ලොකු බලයක් ඇති කරවලා තියන්න ඕන මේකට අතවත් තියන්න නැති වෙන්න. ඒක තමයි ප්‍රායෝගික වැඩපිළිවෙල කරන කෙනාව නවත්තන්න පුළුවන්. මොකද බුද්ධ ධර්මයට අනුව ඇබ්බැහි වීම කියන එක සුව කළ හැකි ලෙඩක්. හරිද? ඇබ්බැහිය කියන එක සුව කළ හැකි ලෙඩක්. ඒකින්ද අනිවාර්යෙන් ඒක ඕන තරම් පුරුදු වෙලා ඉන්න කෙනෙකුට මේකෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා නිදහසේ ඉන්න විශේෂයෙන් භාවනාව. يعني දේවල් වලින් ඒක තාමත්ම සාර්ථකව සිදු කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේකේ ප්‍රායෝගික වැඩ පිළිවෙලක් තියෙනවා. අපි උපරිම උත්සාහ කරමු ඉදිරියේදී කලන් සංගමහරා මේක ක්‍රියාත්මක කරලා පෙන්වන්න. එහෙමයි. සදහතුනේ අපාය මුඛ සයසුරින් ප්‍රත්‍යවේක්ෂා විශේෂ වන සතිය මෙලසින් අද දවසේ සජීව සාකච්ඡාව ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ අපි අපාය මුඛ සයසුරින් කෙරෙන මේ කතිකාවතේ වැඩිපුරම කතා කරේ මත්පැන් සහ මද්ද්‍රව්‍ය පිළිබඳව අපේ සදැහැති පිරිස අපට යොමු කර තිබෙන ගැටලු පිළිබඳව අපි ඊළඟ ප්‍රශ්නය ඉන් බහැරට කතා කරන්නට සූදානම් අපේ ස්වාමින් වහන්සේ කදාන ප්‍රදේශයේ ශ්‍රාවිකාවක් තමයි අපිට මේ පැනේ යොමු කර තිබෙන්නේ මෙම අපාය මුඛයෙන් මුල් කාරණා පහ බොහොම පාපයක් සිද්ධ වෙන කාරණා බව පෙනෙන නමුත් අලස බවත් අපායේ යන තරමටම විශාල පාප කර්මයක්ද අපේ ස්වාමින් වහන්සේ කියා මෙතුමිය අපෙන් විමසා තිබෙනවා. අතන අලස බව කියන්නේ මම හිතන්නේ බොහොම හොඳ ප්‍රශ්නයක් මේක හොඳට අධ්‍යයනය කරපු කෙනෙකුට මේ වගේ ගැටලුවක් එන්න පුළුවන් මොකද අනිත් ඔක්කොම ගත්තාම ඒ හැම එකකම බොහෝ පාපයන් සිද්ධ වෙනවා තමයි අලස බව කියන්නේ පැත්තකටලා වැටලා ඉන්න එක නිකන් ඔය නිදාගෙන ඉන්න එකම නෙවෙයි අලස බව කියන්නේ කුසලයේහි තියෙන මැලි බව ඒක කුසල් වර්ධනය කරගන්න තියෙන කැමැත්ත නැතිකම කුසල් වර්ධනය කරන්න හිත ඉඩ දෙන්නේ නැහැ මේක වීර්යයට ප්‍රතිපක්ෂ කාරණාවක් වීරිය කියන්නේ හැම වෙලේම සම්මා වායාම කියන්නේ තමන්ගේ තියෙන අකුසලයන් දුරු කරගෙන නැති අකුසලයන් වලට එඳ දෙන්නේ නැතුව තියෙන කුසල් වර්ධනය කරගෙන නැති කුසල් ඇති කරගනිමින් අර මේ මම ඒකට උදාහරණයක් කිව්වොත් ඒක අමාරු වැඩක් මේ අපි මොකක් හරි බෑග් එකක් බර මල්ලක් අරගෙන යනවා කියනකොට එතකොට මේ අත්තරි දෙනවා කකුල් රිදෙනවා අරගෙන යනකොට ඒ වුණාට දරාගෙන ඒක අරයි යනවා වගේ අරගෙන ගිහලා කඩයිමෙන් එතන තියෙනකන් දරාගෙන මම මේ ටිකත් කොහොම හරි අරයි යනවා බලන්න එතකොට තියෙන්නේ නිකන් මේ කරයන් තියෙන මේ වුණාවක් තියෙන්නේ අමාරුයි. එතකොට දිනුම් කණුවක් සඳහා මැරතන් එකක් දුවන කෙනෙකුට දිනුම් කණුව පෙනිපෙනි නේද මැරිලා වැටෙන්න වගේ එද්දිත් කොහොමද තව ටිකක් දුවන්නේ. අන්න ඒ වගේ මේ අකුසල් ඉදිරියේ Tamange හිත ඒ අකුසලය දැක දැක මොකද අකුසලයේ පැත්තට ඇදෙන එක ලොකු බරක් උස්සා යනට වැඩි බොහොම අමාරුයි මේක. හිත අදින්නෙම අකුසලයේ පැත්තට ඒ අදිනකොට ඒ අකුසලයේ නොයේදී නොයේදී ඉන්නකොට හිදෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කාමයේ වර්ධව හැසිරීමක් කියලා හිතනද ඒකෙන් වලකින්ද යනකොට ඒ කෙනාට හරි අපහසුයි. ඒක ඒ පැත්තට අදිනවා විතරක් නෙවෙයි රිදවමින් අදින්නේ. ඒ වැරද්දෙන් අත මිදිලා ඉන්න බෑ. අතුලාන්ත රිදීමක් සිද්ධ වෙනවා. ඒව තමයි දරාගත යුතු තියෙන්නේ. ඒවා දරාගෙන තමයි ඉදිරියට යා යුතු තියෙන්නේ. ඉතින් අන්න ඒ දරාගෙන ඉදිරියට යන්න හිත අර තණ්හාව එක පැත්තකින් අදිනකොට මේකට අවශ්‍ය කරන කුසලය සම්පාදනය කරන්න ඕනේ. මේකට අවශ්‍ය කරන කුසලය සම්පාදනය කරන්න ඕනේ. දැන් අපි හිතුවොත් කෙලෙස් ධර්ම වලට නැත්නම් රාග ආදී කෙලෙස් ධර්ම වලට විරුද්ධව දැන් දැන් මම පරදුනා කියන්නේ ඔයසර පරදිච්ච කෙනා පරදුනේ තණ්හාව හින්දා. තණ්හාව හින්දා රිදිලා, දැවිලා පිච්චිලා වගේ දැන්ලා ඒ පැත්තට නිකම්ම ඇදලා ගියා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ වැරද්ද කරා කියලා දැවෙන පිච්චෙන කඩුවේ නැහැ. හරිද? එතකොට ඒක දැනගෙන දැන් දෙවණියට මේ තැනත්තා ධර්ම ශ්‍රවණය කරපු කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරපු මේ තැනත්තා කල්පනා කරනවා ආය මේ වගේ දෙයක් වෙන්නේ නැති වෙන්න මම මගේ හිත හදාගන්න. වැරදි කරන හැම කෙනෙක්ම ඊළඟ ගන්න තීරණය මොකද්ද? ආය මේ දේ මම කරන්නේ නැහැ කියලා හිතනවා. නමුත් කරන්නේ නැති වෙන தත්වෙට හිත හදාගන්න ඕනේ කියලා කල්පනා කරන්නේ දැන් බලන්න මේ බලන්න මම මේක හරියටම කියන්නේ යම් වැරද්දක් සිද්ධ වෙනවා. පසුතැවීම ඇති වෙනවද නැද්ද වැරදි සිද්ධ වුනහම? පසුතැවීම ඇති වුනහම අපි හුඟක් වෙලාවට කරන්නේ මොකද්ද? මේ ආයෙ මං කරන්නේ. ආයෙ මං කවදාකවත් කරන්නේ. ආයෙ මං කවදාකවත් කරන්නේ. කාට හරි අපි පරිසවචන කියලා බයිනවා. පස්සේ අපිට පසුතැවීම ඇති වෙනවා. පස්සේ අපිට මං ආයෙ කවදාකවත් කරන්නේ නැහැ කියලා හිතලා හිතනවා විතරයි. හැබැයි ආයෙත් එවැනි පරිසරයේ සකස් වෙන ගමන් මෙයාට දරා ගන්න බෑ. මෙයා මොකද එහෙම හිතුවට පුහුණු වීම කරේ නැහැ. නේද? අර වගේ ඒ අපිට අදාළ අකුසලය මේකෙන් උපදින අකුසලය එකතු වෙන පරිසරය සකස් වෙනකොටම මෙතනින් තියෙන දැන් දැන්ට තියෙන වළක්වා ගැනීම හැඟීම පාලනය කරගන්න බැරි වෙන එක නැවත නැවත නැවත නැවත වැරද්ද කරනවා. දැන් ඔන්නේ අලසකම කියන එක ගැන ඔන්න හොඳට බලන්න මම මේ කියන දේ කාගෙත් තියෙනවද කියලා බලන්න. හුඟක් අදහසක් තියෙනව නේද? මේ මම මේක නවත්තන වැඩපිළිවෙල හදාගන්න ඕනේ. දැන් රාග ආදී කෙලෙස් ධර්ම තියෙන අය ඒවයින් පීඩා වෙන මං අසුභ භාවනාව වඩන්න ඕනේ. කවදද කරන්නේ කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. ඒක කල් දානවද නැද්ද? වලක්වා ගැනීම කල් දානවා. දැන් මම හුඟක් වෙලාට කියනවා ආහාරය පාලනය වෙනවා නම් ජීවිතයෙන් පාලනය වෙනවා. ආහාරය අපේ ජීවිතය සකස් කරන්න කොච්චර උදව් කරනවද? ඒ වගේම විනාශ කරන්නත් උදව් කරනවද නැද්ද? ආහාරය කියන්නේ හරියටම පාලනය කරන්න ඕන එකක්. හුඟක් මිනිසුන්ට ආහාරය පාලනය කරගන්න බෑ. හරි ආහාර පාලනය කරගන්න බෑ. ඒක ඒතකොට හැබැයි ඒ හුඟාක් අය හිතනවා ඕක පොඩි දෙයක්. මම අද කාලා හෙට ඉඳන් නවත්තනවා. අද කාලා අද අගුණ දේ කාලා හෙට ඉඳන් නවත්තනවා. හෙට ඉඳන් නවත්තනවා. එහෙම හිතනවා විතරයි. නවත්වීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල හිත සකස් කිරීම කරන්නේ නැහැ. ඔන්න හිත සකස් කරන්න කුසලයයි වර්ධනය කරන්න ඕන. අන්නේ කුසලය වර්ධනය කරන්න තියෙන මැලිකම තමයි මේ අලසකම කියලා කියන්නේ. ඒක කල් දාන හැම වෙලේම. බඩගිනී හින්දා මට බෑ දැන් සීත හින්දා මට බෑ උෂ්ණ හින්දා මට බෑ කාල වැඩි හින්දා මට බෑ ගමනක් යන්න තියෙන හින්දා පස්සේ පුළුවන් ගමනක් ගිහින් ආපු හින්දා පස්සේ පුළුවන් කියලා අපි අර කුසල සංවර්ධනය කල් දානවා කුසල සංවර්ධනය කල් දානකොට අපේ කවිද මහත්මයා මොකද වෙන්නේ නැවත නැවත මේ කලින් තිබ්බ කාරණා පහම නැවත නැවත සිද්ධ වෙනවා දැන් මත්පැන් පානය කරන අය කල්පනා කරනවා තව ටික දවසක් ගිහින් මම මේක නවත්තලා දානවා කියලා හරිද? ඊළඟ නොකල්ලි වීථි සංචාරය කරන අය ආ මේක නවත්තන්න ඕන තමයි. යාට නවත්ත ගන්න බැරුව ඉන්නේ. නවත්තන්න අවශ්‍ය කරන මානසිකත්වය සකස් කිරීම කල් දානවා. හරිද? ඒ කියන්නේ එහෙනම් අලස බව කියන එක පාපයක් නෙවෙයි. ඔය කුසලය සංවර්ධනය සඳහා තියෙන අලස බව නැති කරේ නැත්නම් අනිත් පාප සිද්ධ වෙන්න විශාල හේතුවක් වෙනවා. මොකද වීරියට ප්‍රතිපක්ෂ කාරණාවක්. වීරිය වීරිය කියන්නේ කුසල් වර්ධනය කරන ඉදිරියට යන එකක්. ඒකට ප්‍රතිපක්ෂ කාරණාවක් තමයි අලස බව කියන්නේ. අලස බව තියෙන තාක් කාලයක් අපාය වැටෙන්න තියෙන කල වැඩි. එහෙමයි. සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනට ප්‍රතිවේක්ෂා සජීව වැඩසටහනට ඔබටත් ඔබගේ ගැටළු යොමු කරන්නට පුළුවන් අපේ දුරකථන අංකය හරහා SMS මාර්ගයෙන් හෝ දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ඔබේ ගැටළු අප වෙත යොමු කරන්නට පුළුවන් අපේ දුරකථන අංකය ඔබේ පහසුව පිණිස මතක් කරන්නම් 077යි 499 84යි 84 අපේ දුරකථන අංකය 077යි 499 84යි 84 දුරකථන අංකයට ඔබටත් පුළුවන් ඔබේ ගැටළු යොමු කරන්නට ඒ වගේම තමයි ප්‍රතිවේක්ෂා Facebook පිටුවට ඒ වගේම ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමේ Facebook පිටුවට ඔබට කෙටි පණිවිඩයක් මාර්ගයෙන් ඔබේ ගැටලු යොමු කරන්නට පුළුවන්. ඒ පිළිබඳවත් අපි ශ්‍රීපත් කරනවා. අපේ ස්වාමීන් වහන්සේ පසුගිය ඉරිදා දවසේ අපි ප්‍රතිවේක්ෂා හරිත සංවර්ධන වැඩසටහන ගාල්ල කරාපිටිය සනන්දරම විහාරස්ථානයේදී ආරම්භ කළා. ඇත්තෙන්ම ඒ සඳහා මටත් සහභාගී වන්නට භාග්‍ය ලැබුණා. ඉතින් ඒ වගේම ඒ වැඩසටහන පිළිබඳව වගේම තවත් මේ සතියේ ප්‍රතිවේක්ෂා වැඩසටහන් පැවැත්වෙන ස්ථානයන් පිළිබඳව ඔබ වහන්සේට මතක් කරන්නට ආරාධනා කරනවා. ඔව් පළවෙනියෙන්ම හරි සංවර්ධන වැඩසටහන ගැන මතක් කරන්න ඕනේ. හැමෝටම අපි මතක් කරන්නේ දැන් පටන් ගන්න බීජ රෝපණය බීජ රෝපණය පටන් ගන්න තමන්ගේ නිවෙස්වල කුඩා මළුවල නොයේකුත් පැල තවන් කරන්න පටන් ගන්නද අපි මේ මාර්තු පළවෙනිදා ඒකත් මම මේත් එක්ක මතක් කරන්න මේ මාර්තු පළවෙනිදා භික්ෂුන් වහන්සේලා සඳහා පමණක් කෙරෙන භික්ෂුන් වහන්සේලාට පමණක් සම්බන්ධ වෙන්න පුළුවන් දැනට නායක ස්වාමීන් වහන්සේලා අපිට මතක් කරලා තියෙනවා හරි පුදුම කාරණාවක් මේ සම්මන්ත්‍රණය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිද්ධ වෙන මේ සම්මන්ත්‍රණය සිද්ධ වෙන වෙලාව වෙනකොට භික්ෂූන් වහන්සේලාට අමතරව අඩුම ගානේ කැමරා කරන කෙනෙක්, ශබ්ද පරිපාලනය කරන කෙනෙක් කිසිම ගිහි තැනැත්තෙක් මේ මේ ශාලාව තුල නැහැ. සීල් කරනවා ඒක. ඒක මොකද භික්ෂුන් වහන්සේලාට තනියම කතා කළ යුතු කාරණා තියෙනවා කියලා මේක බොහොම කලාතුරකින් මේ යෝජනාව සිද්ධ වෙන්නේ. ඉතින් අපේ ත්‍රිකුණාමලේ නායක හාමුදුරුවෝ ඒ වගේම අපේ අක්මේමන ධම්මපාල නායක ස්වාමීන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා තමයි මේ සඳහා අපිට අනුශාසකත්වය සපයන්නේ. ඉතින් මේ වෙනකොට එවැනි ආකාරයට තමයි මේක සම්බන්ධ වෙන්නේ. මේක තුලින් සිද්ධ වෙන කාරණාවක් තියෙනවා අපේ කවින් මහත්මයා මේ අපි භික්ෂුන් වහන්සේලාට තාමත් ආරාධනා කරනවා අපේ දුරකථන වලට නැත්නම් ඔය මුහුණු පොතේ තියෙන Facebook පිනුමට ඉල්ලීම් ඉදිරිපත් කරන්න මේ දුරකථනයට 0.77යි 499යි 84යි 84 කියන දුරකථනයට ඇමතුම් ලබා දෙන්න මේකෙදි කෙරෙන්නේ ප්‍රත්‍යවේක්ෂා මධ්‍යස්ථාන විහාරස්ථාන මට්ටමින් සකස් කරනවා කැමති ස්වාමීන් වහන්සේලා හරහා. මේ මධ්‍යස්ථාන මේකට නිකාය ભેදයක් තැනක් නැහැ. මේකට ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා නොයෙකුත් නිකායන් වල හැම නිකායකම ස්වාමීන් වහන්සේලා ඒක රාශිය වෙනවා මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක්. එතකොට අපි ඒක රාශි වෙලා කරන්නේ මේ දේශනා ශ්‍රවණය කරාට පස්සේ ප්‍රත්‍යක්ෂා වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ මධ්‍යස්ථාන සකස් වෙනවා. ඒ විහාරස්ථානයේ ප්‍රත්‍යක්ෂා මධ්‍යස්ථානයක් බවට පත් වුණාට පස්සේ ඒ විහාරස්ථානයෙන් ඒ විහාරස්ථානයේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමකට ගුරු පුහුණුවක් ලබා දීමක් සිද්ධ වෙනවා. ගුරුවරයෙක් විදිහට භාවනා ගුරුවරයෙක් විදිහට ඒ ස්ථානය සිද්ධ කරගෙන යන්න. ඊට පස්සේ අපේ කවිද මහත්තයා මේ සංකල්පය මගේම නෙවෙයි අපේ කණ්ඩායමගේ සංකල්පයක් නේද හරිය වටිනවා. ඒ මධ්‍යස්ථානයේට තියෙන දායකත්වයන් වලට අමතරව ප්‍රත්‍යක්ෂා සමාජික නැත්නම් ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ ඒ අවට සමාජිකත්වය ගොනු වෙන්නේ ඒ විහාරස්ථානයේ. දැන් කරාපිටි විහාරස්ථානයේ තමයි ගාල්ල ප්‍රදේශයේ ඒකට අවට කල්‍යාණිත සංගමේ දායකත්වයන් ගොනු වෙන්නේ එතෙන්ට. ඒ ඒ නායක ස්වාමීන් වහන්සේ තමයි මම වෙලා කරපිටි නායක ස්වාමීන් වහන්සේ තම ගෞරවයෙන් මතක් කරනවා. උන්වහන්සේ විශාල සේවයක් කල්‍යාණිත සංගමේ වෙනුවෙන් කරන අපේ ධම්මික ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට දායක සභාවට අමතරව කල්‍යාණිත සංගමයක් තියෙනවා ඒ විහාරස්ථානයේ. ඒ විහාරස්ථානයේ මූලික කරගෙන තමයි අධ්‍යාත්මික වැඩ කටයුතු කරන්නේ අපි ගිහිල්ලා නෙවෙයි. එතනින්ම බිහි වෙන අධ්‍යාත්මික ගුරුවරයෙක්. එතනින් තමයි හරිත සංවර්ධන වැඩසටහන සිද්ධ වෙන්නේ. එතනින් තමයි මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සිද්ධ වෙන්නේ. මම හිතන්නේ විශාල පිරිසක් ඒක රාශි වෙලා යහපත් වැඩ කරන මධ්‍යස්ථානය බවට ගමත් පන්සලත් නැවත විශාල යාකිරීමක් කරන වැඩපිළිවෙලක් තමයි මේ හරහා සිද්ධ වෙන්නේ. ගමයි පන්සලයි නැවත ගමයි පන්සලයි ඈඩ් කරන්න බොහෝ වැඩපිළිවෙල මේ මෑත කාලෙම අරගෙන ගියා. ඒ අරගෙන ගිය කූට උපක්‍රම නිසාවෙන් අපි අපි පැරදිලා ඉන්නේ මේ වෙනකොට. අපි ශක්තිමත් වෙලා නැහැ. ඒ ඒ ශක්තිමත් වෙලා නැති ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා තමයි මේ සඳහා ඇත්තට මේ සඳහා මූලික අනුග්‍රහය දක්වන්නේ බෞද්ධ මාධ්‍ය ජාලය. මම ඒක නිබන්ධව මතක් කරනවා. ඒ අයගේ ලොකු අනුග්‍රහයක් තියෙනවා මේ සඳහා. ඉතින් අපි තුන්ගොල්ලක එකතුවක් විහාරස්ථානයත් අපි මේකේ සම්ප්‍රදායකත්වය ලබා දෙන කල්යාණ මිත්‍ර සංගමයත් මේ සඳහා අවශ්‍ය කරන මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන බෞද්ධ මාධ්‍ය ජාලයත් එකතු වෙලා මේ නැවත සිද්ධ කරන්න හදන්නේ ගමයි පන්සලයි යා කරලා මේ කටයුතු සිද්ධ කරන්න. ඉතින් ඒක තමයි අපි මූලිකව මතක් කරවුවේ. මේ සඳහා ස්වාමීන් වහන්සේලා තාම සම්බන්ධ වෙන්න පුළුවන්. පින්නත් හැම දිනාටම තමන්ගේ පැල දැන් වර්ධනය කරන්න පටන් ගන්න පැල සකස් කරන්න පටන් ගන්න මේ මධ්‍යස්ථානික මාර්තු පළවෙනිදා වෙනකොට සකස් වෙනවා ඒ සකස් වෙනාට පස්සේ අපි මධ්‍යස්ථාන දැනුම් දෙනවා පැල ගිහිල්ලා තෙන් ලබා දෙන්න කියලා විශේෂයෙන් කියනවා අපේ ධර්ම වැඩසටහන් සියල්ලම මේ මධ්‍යස්ථානවල විතරයි ඊට පස්සේ සිද්ධ කරන්නේ. අපි බණ කියන්න යන්නේ ඇත්තටම වැඩිපුර මේ මධ්‍යස්ථානට මූලිකත්වයක් ලබා දෙනවා. එතන මේකට ආරණ්‍ය සේනාසනවල භික්ෂුන් වහන්සේලා මේ වෙනකොට 159ක් පමණ සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන බව මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. එතකොට ලොකු දෙයක් මේ සිද්ධ වෙන්නේ අපි අතර හුවමාරුවක් සිද්ධ වෙනවා. ඒක තමයි මූලික ඔය කාරණා දෙකම ඊළඟට ඊළඟට මතක් කරන් තියෙන කුරුණෑගල ප්‍රදේශයේ සිද්ධ වෙන මාසික ප්‍රත්‍යක්ෂා වැඩසටහන මේ මේ ඉරිදා 24 වෙනි ඉරිදා බෝයගනේ සැලියුට් ශාලාවේදී බෝයගනේ සැලියුට් ශාලාවේදී ආරම්භ වෙන එතන ඉතාම ලස්සන බොහොම නිෂ්කලංක තැනක් විශාල පහසුකම් තියෙන තැනක්. ඉතින් ඒකින්ද ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙදී අපි විශාල අනුග්‍රහයක් දක්වන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් තරුණ ප්‍රජාවට. තරුණ අයට මේ සඳහා අපි ආරාධනා කරන වැඩිපුර සම්බන්ධ වෙන්න තමන්ගේ තියෙන බොහෝ ප්‍රායෝගික ගැටලු නැති කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් සාකච්ඡා කිරීමක් මේ ස්ථානයේ සිදු වෙනවා. ආසන්න වශයෙන් තියෙන්නේ ඒ කාරණා ටික තමයි. ආසන්න දින කිහිපයේදී ප්‍රතිවේක්ෂා වැඩසටහන පැවැත්වෙන්නේ එළඹෙන 24 වන ඉරිදා දවසේ බෝයගනේ සැලියොට් ශාලාවේ ඉතින් ආරාධනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ආරාධනා කරලා තරුණ පිරිසට අපි ආරාධනා කරනවා අපේ තරුණ පරම්පරාවේ සියලු දෙනාටම මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනට පැමිණෙන්න ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනස ඔබට තනා ගන්නට හැකි වේවි. එක්වන ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය වගේම බෞද්ධ නාලිකාව දැන් ඔබේ ජීවිතය ඒ වගේම ඔබේ තරුණ ජීවිතය අකාලයේ මේ දෙන්නට නොදී ඔබ වෙනුවෙන් මේ ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් රසක් සෝවිසි පැය පුරාවටම ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරනවා. ඒ නිසාවෙන් අපි ඔබට ආරාධනා කරනවා බෞද්ධ ගුවන් විදුලිය ශ්‍රවණය කරන්න. බෞද්ධ රූප වාහිනිය නරඹන්න. එවිට ඔබ වැරදි මාර්ගයක ගමන් කරනවා නම් ඔබට නිවැරදි වෙන්නට හැකි වේවි. ඉතින් අපේ ගෞරවනීය මහා සංඝරත්නය ඔබේ ජීවිතය ඔබ වැරදි මාර්ගයේ ගමන් කරන බව දැනගෙන මේ විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව ඔවුන්ට ওই ජීවිතේ නිවැරදි කරගන්නට නිරන්තරයෙන්ම අවවාද උපදෙස් ලබා දෙනවා. ඉතින් අද දවසේ ප්‍රතිලේක්ෂා 21 වන සතියේ ආපාය මුඛසය අසුරෙන් කෙරෙන දහම් කතිකාවත සමගයි ඔබ මෙලෙසින් සජීව ලෙසින් ඒකාත්මික වන්නේ. මීළඟ ප්‍රශ්නය අපේ ස්වාමින් වහන්සේගෙන් විමසන්නට කැමති. අපේ ස්වාමින් වහන්සේ පාසල් යන අවදී මටත් ඇත්තටම අලස බව කියන එක නම් හොඳින්ම දැනුණා. මොකද පාඩම් කරන්න ගියාට පස්සේ අද බෑ මේ පාඩම කරන්න හෙට දවසේ කරනවා. එහෙම එහෙම එහෙම කල් දානවා. ඉතින් ඒ වගේ මට අතීතේ මතක් වුණා මේ මොණරාගල ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යෙක් තමයි මේ ප්‍රශ්නය අපිට යොමු කරලා තිබෙන්නේ අපේ ස්වාමීන් වහන්සේගෙන් විමසනවා අලස බව නැති කිරීමට කුමක් සිදු කළ යුතුද ස්වාමීන් වහන්සේ මේ සඳහා මට විසඳුමක් ලබා දෙන්න පාසක් සිසුවෙක් තමයි මේ ප්‍රශ්නය අපිට යොමු කර තිබෙන්නේ මම හිතන්නේ අපි ධර්මයේ ගලපන්න ඕනේ ලෞකික ජීවිතේට ඒක හොඳටම ගලපන්න පුළුවන් ඒ කියන්නේ අපි මෙන්න මෙහෙම හිතලා බැලුවොත් එහෙම නිවන් දකින්න කෙනෙකුටයි තියෙන අලස බව තියෙන්නේ මේ නිවන් දකින්න කෙනෙකුට තමයි මේ අලසභාවය තියෙන්නේ කුසල සංවර්ධනය සඳහා. එතකොට සිද්ධිය තමයි නිවන් දැකීම. එතකොට ඒකෙදි අලසභාව කියන්නේ කුසල් සංවර්ධනය කිරීම කියන එක. ඊළඟට මේ පාසල් යන ළමයෙකුට තියෙන අරමුණ තමයි අධ්‍යාපනය. එතකොට අධ්‍යාපනයට අධ්‍යාපනයට බාධා වෙන යම් දෙයක් තියනවද ඒක ඒ සඳහා තියෙන අදක්ෂතාවය නේද එතකොට අපි නිවන් දැකීම කියන එකේදී නිවන් දැකීමේ ආනිසංස සහ නිවන් නොදැකීමේ ආදීනව අවිරාග සංඥා නිරෝධ සංඥා කියන ඒවා ආනිසංස වශයෙන් උත් ක්‍රියාවන් වශයෙන් ප්‍රධාන සංඥාවත් අනිත්‍ය සංඥා අනාත්ම සංඥා ආදීනව සංඥා අසුභ සංඥා ආදී මේකේ මේක නිකිරීමෙන් ලැබෙන ආදීනව දැන ගැනීම සඳහා නිබඳව මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒ වගේ මේ අධ්‍යාපනය ලබන කෙනෙකුට තමන්ගේ අධ්‍යාපනය ලැබීමෙන් තමන්ට ලැබෙන ලාභයන් තමන්ට ලැබෙන ප්‍රතිලාභයන් මේ අධ්‍යාපනය සාර්ථක වීමෙන් තමන්ට ලැබෙන ප්‍රතිලාභයන් සහ මේක අසාර්ථක වුණොත් තමන්ට ලැබෙන පාඩු. කොහොම දෙකක් තියෙනවනේ. නේද? අධ්‍යාපනය ලැබුවොත් Tamanට ලැබෙන ප්‍රතිලාභයන් සහ අධ්‍යාපනය ලබා ගන්න බැරි වුණොත් අධ්‍යාපනයෙන් ජයග්‍රහණය කරන්න බැරි වුණොත් Tamanට ලැබෙන පාඩු. මෙන්න මේ දෙක මෙනෙහි මේ මේ සිද්ධි දෙකට අදාළව දේවල් නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත් නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත් මොකද වෙන්නේ විශාල කැමැත්තක් උපදිනවා අධ්‍යාපනය ලැබීම තමන්ගේ අරමුණ කෙරෙහි විශාල කැමැත්තක් උපදිනවා ආනිසංස සහ ඒ ඉලක්කයට ළඟා වුණොත් ලැබෙන ආනිසංසත් ඒ ඉලක්කයට යන්න බැරි වුණොත් ඇති වෙන ආදීනවත් කියන දෙක මෙනෙහි කරොත් අපිට හොඳටම තේරෙනවා ඒ සඳහා ලොකු අභිප්‍රේරණයක් මොටිවේෂන් එකක් හම්බ වෙනවා තමන්ගේ අරමුණට යන්න. අන්න ඒක තමයි අපේ ඒ කතා කරපු දුවෙක් හරි පුතෙක් හරි වෙන්න ඇති. අපේ දරුවන්ට අපි කියන්නේ ඕක කවුරුත් කරනකම් බලන් ඉඳපුවා දවසකට එක වතාවක් තමන්ගේ අරමුණ මෙනෙහි කිරීම කරන්න. මම ඒක උඩ හරි ලස්සන කතාවක් කිව්වා පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන මේක ලෞකිකත්වයක් තමයි මම ඒක කිව්වා අරක මේකට ගලපන්න මොකද ළමයා විනාශ වෙලා යනවට වැඩිය ලෞකික දියුණුව ඇති කරගත්තොත් එයා ඊට පස්සේ නිවන දක්වා හරවන්න පුළුවන් මේක දොස් කියන කාරණාවක් නෙවෙයි එතකොට නැත්තම් කියයි නිවන් දැකීම ගැන කතා කරගෙන ඉන්නකොට මෙන්න ආසාවන් වැඩි වෙන දේවල් කතා කරනවා කියලා කැමැත්ත වර්ධනය වෙන්න ඕනේ ලෞකික දියුණුව සඳහා මුලදී ඒකින්ද මම මෙන්න මේක කිව්වොත් මම අපේ දරුවන්ට කියලා තියෙනවා අපේ කවින් මහත්මයා වෛද්‍යවරයෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් එහෙම අදහසකින් ඉන්න කෙනෙක් කියලා උදාහරණයක් ගත්තොත් වෛද්‍ය විද්‍යාලයට මම සමත් වුණා කියලා කොයි වෙලාව හරි දැනගන්න මොහොතක් තියෙනවා කියන්නේ. අරමුණ තියෙන කෙනාට කවදා හරි දැනගන්න හම්බ වෙනවා මම වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙලා කියලා කියන්නේ ප්‍රතිඵල ආපු දවස. එදා තේරෙනවා තමන්ගේ මේ ප්‍රතිඵල අනුව මට අනිවාර්යෙන්ම යන්න පුළුවන් කියලා. ඒ මොහොත කොයි වගේ වෙයිද? කෙනෙකුට දැනගත්ත ගමන් කොච්චර සන්තෝෂයක් ඉපදෙයිද? නේද මං කියනවා ඉතින් දරුවන්ට ඒ වෙලාවේ ඔයා ඔක දැනගත්ත ගමන් පුටුවේ නම් ඉඳගෙන හිටියේ දුරකථනයකින් හරි අන්තර්ජාලයෙන් හරි කොහෙන් හරි දැනගත්තා දැනගත්ත ගමන් උඩ පයින්නව නැද්ද නේද උඩින් යන්නේ ගිහිල්ලා අම්මා ළඟට යනවා අම්මට අම්මට ගිහිල්ලා කිව්ව ගමන් අම්මා තාත්තා දෙන්නම නේද තමන්ව වැළඳ ගන්නවා අඬනවා සමහර විට ඊට පස්සේ කතා කරලා යාළුවන්ට කියනවා එක්කෝ මොකක් හරි තව උත්සවයක් ගන්නවා මේ සඳහා නේද මොන්න තරම් ප්‍රීතියකින් ඒ ඒ මොහොත ඒ මොහොත ඒ ඒ ප්‍රීතිමත් මොහොත උදා වෙනවද කියලා ඇස් දෙක පියාගෙන ඒක මතක් කරන්න කියලා. යම්කිසි පුංචි වෙලාවක් මේ මොහොත විඳින්න, ඒ මොහොත විඳින්න පුළුවන් අපිට. ඒ වගේම තමයි අනිත් පැත්තට මට මේක කරගන්න බැරි වෙලා මාව අසමත් වුණා කියලා දැනගන්න මොහොතක් ආවොත් ජීවිතේ කොහෙලා හරි. හ්ම් අම්මට මුණ දෙන්නේ කොහොමද, තාත්තට මුණ දෙන්නේ කොහොමද, යාළුවන්ට මුණ දෙන්නේ කොහොමද කියලා අන්න ඒක කරගන්න බැරි වුණා කියන මොහොතත් විඳින්න කියනවා. මේ දෙක වින්දනය කරවලා මේ දෙක විඳින්න කියලා කියලා මම අපි අහනවා දරුවන්ගේ දැන් මොකද කියන්නේ? එයා කියනවා මට අරමුණට යන ලොකු කැමැත්තක් ඇති වුණා. එහෙමයි. හරි. ඉතින් ඒ ඒ උපක්‍රම අපිට හම්බෙන්නේ බුදුචාන් වහන්සේගේ ධර්මයෙන්. තමන්ගේ මනසින් ඒ අදාළ අවස්ථා අත්විඳින. එතකොට මොකද වෙන්නේ? අලසකම නැති වෙලා ගිහිලා වේගෙන් වැඩ කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. ඔය මද්ද්‍රව්‍ය ගැනත් එහෙමයි. හැම දෙයක් ගැනමත් ආනිසංශ සහ ආදීනව තමන්ට ඒ අවස්ථාවට ළඟා වෙන තත්ත්වයේ උදා වෙන ආකාරය නැවත නැවත මෙනෙහි කිරීමෙන් අපිට අවශ්‍ය කරන මානසිකත්වය සකස් කරගන්න පුළුවන්. එහෙමයි. අද දවසේ ප්‍රතිවේක්ෂාව සජීව වැඩසටහනේ අපට ලැබී ඇති කාලය මෙලෙසින් නිමවටපත් වෙනවා. ඉතින් අද ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කරන ඒ සදැහැති පිරිසට විශේෂයෙන්ම ප්‍රතිවේක්ෂා 21 වන සතිය වෙනුවෙන් අපාය මොක සය ඇසුරින් කෙරුණු ඉතාමත් හරවත් ගැටලු සාකච්ඡාව වෙනුවෙන් Tamanගේ මූල්‍යමය පරිත්‍යාගය කරමින් තවත් බොහෝ දිනකට නියුතුම් සාකච්ඡාව ශ්‍රවණය කරන්නට Tamanගේ ධනෙ පරිත්‍යාගය කළ ඒ සදැහැති පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. හොඳයි අද දවසේ මේ සාකච්ඡාව සඳහා දායකත්වය දරන්නේ පූනහැල බුලත් කොහු පිටියේ ඕගොඩපොළ වෙදමැදුරේ වෛද්‍යතුමා මෑණියන් හිතවතුන් හා කාර්ය මණ්ඩලයේ සුපින්වතුන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ ඕගොඩපොළ වෙදමැදුරේ ඒ සියලු පිරිස තමන්ගේ කිසිම ආකාරයක වෙන මතක් කිරීමක් සඳහන් කරලා නැහැ පුණ්‍යානුමෝදනාවක් මේ දේවල් මේ දේවල් කියලා එයත්න් මේ කාරණා විතරයි මතක් කරලා තියෙන්නේ කවුද කියලා විතරයි මතක් කරලා තියෙන්නේ ඉතින් අපි හිතන්නේ අපි දන්නවා ඒ අපේ හිලේ වෙද මහත්තුරුන්ගේ තියෙන ගුණවන්තභාවයන් හොඳටම ඉතින් ඒ ගුණවන්තභාවයන් එක තමයි මේ ධර්ම දේශනාවක දායකත්වයකුත් අරගෙන තියෙන. ඉතින් ඒ අතර නමුත් අපි හැමදෙනාම එකතු වෙලා අද අපිට මේ ධර්ම කරුණු තමන්ගේ නිවසට අරගෙන එන්න දායකත්වයේ සපයා දුන්න බුලත් කොහොපිටියේ ඕගොඩපොළ වෙදමැදුරේ ඒ පින්වන්ත සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමු. ඒ අයට උතුම් නිර්වාණ සාන්තිය ඇති කරගන්න උතුම් අවබෝධය ඇති කරගන්න මේ දායකත්වය මේ කල්යාණ මිත්‍ර සේවනය ලබා දීම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ ආය වෙනුවෙන් මිය පරලෝකයේ සියලු දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. ඒ වගේම තමයි මාර්තු මාසයේ දෙවනදා මාර්තු මාසයේ තුන්වෙනිදා කොළඹහත ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ ආමාත්‍යාලේකරු අධ්‍යක්ෂ දුරන්දර පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේගේ වර්ෂ පූර්ණ පින්කම පැවැත්වෙන ඓතිහාසික ස්වර්ණමාලී සෑරදුන් අභියස ඒ වගේම ඒ සඳහා අද දවසේ ඔබට ආධාර උපකාරයන් සිදු කරන්නට පුළුවන් කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ඒ වගේම අපගේ ශාඛා කාර්යාලයන් පිහිටා තිබෙන අනුරාධපුර රත්නපුර ඒ වගේම මාතර මහනුවර කුරුණෑගල කලුතර අපේ ශාඛාවන් විවෘතයි ඔබ වෙනුවෙන් අද දවසේ උතුම් වූ පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට ඔබගේ දායකත්ව ලබා දෙන්නට පුළුවන්. ඒ පිළිබඳවත් අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් කෙටියෙන් සිහිපත් කරන්න කියලා ආරාධනා කරනවා. ඔව්. ඒ පිළිබඳව මම හැමදිනාටම මතක් කරන්නේ හැමදාම මතක් කරන ආකාරයට හැමෝම එකතු වෙලා කළ යුතු ජාතික පින්කමක් වගේ පින්කමක් මේක හේතුව අපි අද ප්‍රත්‍යක්ෂා වශයෙන් විශාල වැඩපිළිවෙලක් සිදු කරගෙන යනවා. ඒ වගේම තව නොයෙකුත් ආකාරයේ මම විතරක් නෙවෙයි බොහෝ ස්වාමීන් වහන්සේලා විශාල වැඩපිළිවෙළවල් අරගෙන යන්න හේතු වෙලා තියෙන බෞද්ධ මාධ්‍ය ජාලයේ මේ සියලු කටයුතු මොකද බෞද්ධ අපිට නොයෙකුත් අනුග්‍රහයන් ලබා ගන්න ගන්නා උත්සාහයන් වලදී අපිට හොඳට තේරෙනවා මාධ්‍යවල කොයිතරම් ඉඩක් අපිට ලබා දෙනවද කියලා අපේ වැඩ කටයුතු සඳහා. ඒක මම නම් වශයෙන් කියන්නේ නැහැ. නමුත් ඒක බොහොම අපහසු කාරණාවක්. යහපත සඳහා තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඒකින්ද අපිට තෝතැන්නක් වෙලා තියෙනවා අපිට ඉතා විශාල අවස්ථාවක් උදා වෙලා තියෙනවා වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම් විශාල සේවයක් බෞද්ධ මහාවිද්‍යාලයෙන් සිද්ධ වෙන බව බෞද්ධත්ව විදිහට අපි හොඳටම දන්නවා. අපි මේ සියලු දේ කරන ඉතින් හැම නිමේෂයකම අපිට නිබඳව මතක් වෙන්නේ අතරණාගම සල්දම්ම නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ගැන පොහෝ දින වැඩසටහනේදී අපේ සසික මහත්මයා කිව්වේ මේක ආරම්භ කරපු ආකාරය පිළිබඳව මතක් කරා මට ඒක කිව්වහමත් හරි ලොකු සංවේගයක් ඇති වුණා කොච්චර අපහසුවෙන්ද මේ කාරණාව සිද්ධ කරේ කියලා. ඉතින් ඒකින්ද ඒ සඳහා පුණ්‍යනුමෝදනාව සිද්ධ කිරීම අපි කාගේත් යුතුයකමක්. ඒකද බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලය මේ සඳහා විශාල කැපකිරීමකින් ඉන්නේ තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් කරන යුතුයකමකට වඩා වැඩි යුතුයකමක් ඔවුන් තුල කළ යුතුයි කියන අදහස නිබඳව බුරබුරා නැගෙන සිතුවිල්ලක් බව මට තේරිලා තියෙනවා මොන තරම්. ඉතින් මගේ තුලත් එවැනි සිතුවිල්ලක් තියෙනවා අපිත් මේ සඳහා සහ සම්බන්ධ වෙනවා. ඉතින් හැමදෙනාම මේ සඳහා හැකියාවරින් දායකත්වය ලබා දෙන්න, ඒ වගේම සම්බන්ධ වෙන්න කටයුතු කිරීම ජාතික යුතුයකමක් විදිහට සලකන්න කියලා මම මතක් කරනවා. එහෙමයි. එසේනම් අද දවසේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන අපි නිමවටපත් කරනවා. 22 වෙනි සතියේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන තුළින් ඔබට පැනනගින ගැටලු යොමු කරන්න අපේ දුරකථන අංකය ඔබ වෙනුවෙන් ශීපත් කරන්නම් 077යි 499 84 අපේ දුරකථන අංකය වෙත ඔබට දුරකථන ඇමතුම් ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම කෙටි පණිවිඩ යොමු කරන්නට පුළුවන්. ඒ පිළිබඳව ශීපත් කරමින් අද දවසේ ප්‍රත්‍යවේක්ෂා සජීවී දහම් ගැටලු කතිකාවතර වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩප්තලාව ධම්මගිරිය ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ සසුන් කෙත මෙලෙසින්ම අස්වදන්නට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි සාදුනාදනම්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු එසේනම් අද දවසේ අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙලෙසින් නිමවටපත් කරනවා. ඔබ තවත් කෙනෙකු වෙනුවෙන් යහපත් දෙයක් කරන්න, ඔවුන්ට යහපත් දෙයක් ලබා දෙන ආකාරයෙන් යහපත් සිතුවිලි පෙරදරි කරගෙන අද දවස ගත කරන්නට කියා අපි ඔබට ප්‍රාර්ථනා කරමින් ප්‍රතිවේක්ෂා සජීව වැඩසටහන මෙලෙසින් නිමවටපත් කරනවා. ඔබ සැමට තුනුරුණගේ අනන්ත වූ ආශිර්වාදය ලැබේවා. Thank you.